නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධත් නමෝ තස්ස භගවතු අරහතු ba සමෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයේහි කම්මාස ධම්මනම් කුරු රට වැසියන් වසන සේක තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ චත්තසෝසුං භගවාය ඒතදවෝච ඉක්කල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි භික්ෂුන් ඇමතුසේ චිත ඒ බික්සුහුද ස්වාමීනි භාග්‍යවතුන් වහන්තේ බුදු රාජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනා දුක්ඛේ කිරියාය යදිදං චත්තාරෝ යාති පත්තානා මානෙනියම්මේ රතර සතිපට්ඨාන ධර්මයක් වන්නේද මේ සතර සතිපට්ඨාන ධර්මය සත්වයෙන්ගේ සිත කෙලෙසුන්ගෙන් පිරිසිදු වීම පිණිතද සෝක කිරේ නික්මවීම පිණිසද දුක් දුම්නක් නැති කිරීම පිණිසද පත්තාන ධර්ම සම්පජානෝ සීනුවනින් වේදනාවන් අනුව බලමින් වාසය කරන්නේ චිත්තේ චිත්තානුපත්තිය උපජානු රතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනත්සං කෙලෙස්තාවන බීරිය ඇති පිළිබඳ आरण्यकटगे वृत्तिं අත්තසන්ත දීඝං අත්තසාමිති පජානාති දීඝං වාපත්තසන්තෝ දීඝං පත්තසාමිති පජා වාස කරන්නේ දිගු කොට ආත්තාස කරන්නේමි නුවණින් දැනගන්නේ දිගු කොට ප්‍රාත්තාස කරන්නේ දිගු කොට ප්‍රාත්තා කරන්නෙමි නුවණින් දැනගන්නේය රත්තං වාත්තසන්තෝ රත්තං අත්තතාමිති පජානාති අත්තං වාපත්තතන්තෝ රත්තං පත්තසාමිති පජානාති චිත්තයෙන් අත්තස කරන්නේ චිත්තයෙන් අත්වාස කරන්නේ සිටියෙන් ප්‍රාත්සස කරන්නේ සිටියෙන් ප්‍රාත්සස කරන්නේමි දැනගන්නේ සබ්බකාය පටිසං අත්තපෙත්තාමේති සික්ඛති සම්බකාය පටිසංවේදී පත්තපෙත්තාමේති සික්ඛති සියලු ආසස ප්‍රාත්තාස සමෝ දැනගනිමින් ආස්වාස කරන්නෙමි සීල සමාධි ප්‍රඥාවසයෙන් හික්මෙන්නේය සියලු ආසස ප්‍රත්වාස සමුහ දැනගනිමින් ප්‍රාත්පාස කරන්නේමි සීල සමාධි ප්‍රඥා වාසයෙන් ඉක්මෙන්නේ පස්සා තිත්තාමිති සික්කති පත්තම්බයං කාය සංඛාරං පත්තාතිත්තාමිති සික්කති තේයථාපි භික්ඛවේ දක්ඛෝ භාමකාරෝවා භාමකාරන්තේ වාසී සම්මා මහණෙනි යෝගාවචර බික්ඛුව දිගුකොට ආසස කරන්නේ දිගුකොට ආසස කරන්නේ ප්‍රාශ්චාසක කරන්නේ දිගු කොට ප්‍රාසස කරන්නේ මේ නුවණින් දැනගන්නේ රත්තං වා අත්තතන්තෝ රත්තාංගත්තාසාමීති පජානාති රත්තං වාපත්තසන්තෝ රත්තං පත්තසාමීති පජානාති හිතියෙන් ආස්ථාස කරන්නේ හිතියෙන් ආස්ථාස කරන්නේ නුවණින් දැනගන්නේ හිතියෙන් ප්‍රාස්ථාස කරන්නේ හිතියෙන් ප්‍රා සත්තාත කරන්නේමි දැනගන්නේ අබ්බකාය පටිසංවේදී අස්තසෙත්තාමිති සික්කතේ අබ්බකාය පටිතං වේදී පත්තාපිත්ථාමිති සික්ඛති සියලු ආස්කාස ප්‍රාත්තාස සමුයා දැනගනිමි කරන්නෙමි සීල සමාධි ප්‍රඥා වාසයෙන් ඉක්මෙන්නේ සියලු ආශාස ප්‍රාත්තාත සමුහයා දැනගනිමින් ප්‍රාත්තා وتكاثر රාපෙත්තාමීති සික්ඛති කාය සංඛාර හේවත් ආත්මාස ප්‍රාසංසාතයන් සංසින් ස ප්‍රාත්කාසයන් සංසිඳුවමින් ප්‍රාත්වාස කරන් තියද්දත්තං වාකායේ පායානුපත්ති විහෙරති බාහිද්ද පායානුපස්සීව වාසය තනුහයාගේ නැතිවීම දකිමින් වාසය කර අත්තිකායති වාපනත්ත සතිපත්ච පත්ථිතා හෝති යාව දේව ඥානමත්තාය පතිත්තති මත්තාය තේතෝ ච විහෙරති නච්ච කිංචිලකේ උපාදීයති ക്ഷേത്ര කායානුපත්තිව වාසය කරන්නේය පුනත පා භික්ඛු අජ්ජත්තං සීව වාසය කරන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වාය ධම්මානුපස්සීවා තස්මින් විහෙරති පිහිකාය පීවාපානාත්ත සතිපච්ච පට්ඨිතාහෝති යාව දේව ඥානමත්තාය පතිස්සතේ මත්තාය අනිත්‍යතෝත්‍යවිහරති නාචකින්චේ ලෝකේ උපාදීයති ඒවම්පි භික්ඛවේ සුඛීව වාසය කරන්නේ පුනත පරං භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී කත් චීවර ධාරණේ සම්පදානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජා සිටින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ නිරයට යාමෙහිද ආපසු එමෙහිද සිහිනවනින් යුක්ත වන්නේය ඉදිරිය බැලීමෙහිද වටපිට බැලී සිහිනවලින් යුක්ත වන්නේය පාත්‍ර සිවුරු දැරී වන්නේය ඉතියඥාන්තං වාකායේ කායනුපත්ති විහෙරති බයිද්දවාකායේ කායනුපත්ති හොಂತಿ ආජ්ජත් බාහිද්ධාවාකායේ කායානුපස්සති විහෙරති මහණෙනි වාය ධම්මානුපස්සීවා කායස්න ච පට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිත්තතිමත්තාය අනිත්තේතෝ ච ඒ فيه භික්කවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝකේසමත්තකා තච්ච පරියන්තං පුරංනානප්පකාරත්ත ආසුචින පච්ච වේක්ඛති නවතද මහණෙනි යෝගාවචර බික්ඛුව පාදාන්තයෙන් මත්තේ කේශාන්තයෙන් යට වූ සමකෙලවර කොට තව නොඑක් ආකාර අසුචින් පිරුණා වූ බඹයක් පමණ වූ මේ ශරීරය නැවත නැවත අසුභ වාසයෙන් මෙනෙහි කරන්නේ අත්ථේ මත්මින් කායේ විශාලෝම නඛදන්තා තචෝමංසං නහරු අට්ටි අට්ටි මෙන්ජා වක්කං හදයන් යකනං කිලෝමකං කං පප්පාසං අන්තං අන්තගුණං උදේරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්හං मेदो मेदो आसन्तु आसा खेलो सिंहानिकालासिका සතුය සඳ මිදුලුය මුත්‍රය යන අසුති සමුහයක් ඇත්තේ සේයථාපි භික්ඛවේ උබත මුඛා Por الْفِتْنَةِ පා තච්ච පරි සුඛයෙන් පිරුණා වූ බඹයක් පමණ වූ මේ ශරීරයේ කේසාදී කුණප කොටස් එකිනෙකට වෙන් කොට තත්ථේමත්මින් කායේ කේසාලෝමානකාදන්තා තචෝමං සංනාරු අට්ටි අට්ටි මින්ජා වක්කං හදයන් යකන කිලෝමකං පියකං පප්පාසං අන්තගුණං උදරියං කාරීසං මත්තලුංගං පිත්තං සෙම්මං පුම්බෝලෝහිතං සේ සාඛේලෝ සිංහානිකා ලාසිකා මුත්තන්ති මේ ශාරී රත්නලය පිටය සෙම සමුයක් ඇත්තේ ඉති අද්දත්තං වාකායේ කායානුපත්ති ධාවා කාය පිළිබඳව කේශාදී වශයෙන් සිහිනුවමින් බලමින් වාසය කරන්නේ සමුදය ධම්ම සතිපච්චපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පටිසන්තති මත්තාය අනිත්‍යතෝ ච විහෙරති නච්චකින්ච ලෝකේ උපාදීයති see